මේ භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ දුස්සීල කියන සූත්‍රය. මේ සූත්‍රය අපිට හම්බ වෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතේ. අපේ ඇත්තටම මේ සූත්‍රයේ නම දුස්සීල කියලා දාලා තිබුණාට මෙතන සීලය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි කතා කරන්නේ. බොහොම ක්‍රමානුකූලව පියවරෙන් පියවරට ඇත්ත වශයෙන්ම විපස්සනා භාවනාව වැඩෙන ආකාරය බොහොම හේතුඵල සම්බන්ධයක් සහිතව මේ සූත්‍රය පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා ඇත්තටම අපි පාර දන්නවා නම් ටිකක් අපිට සැකසහිතව යන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේමයි අපිට මේ පාරදී මුණ ගැහෙන විවිධාකාර සතපුම් කණු එහෙම නැත්නම් විවිධාකාර මගසලකුසු සම්බන්ධයෙන් අපිට පොඩි වැටහීමක් ඇති කරගන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ බඳු සූත්‍ර වලින් අපිට පාර පෙන්ලා තියෙනවා. සා අපි ඒකාතකින් බැලුවාම අපි නැවුම්ම බොහොම තනි තනිව නොගිය පාරක යන බව ඇත්ත. නමුත් අපි හැමදෙනාටම මුහුණ පාන්න වෙන්නේ බොහෝ සමාන දුරට එක සමාන ආකාරයේ අත්දැකීම් රාශියක් තමයි. අපි තනි තනියෙන් හැබැයි ගමන යන්නත් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ගමන ගිහිල්ලා අපිටම කෙලෙස් සහිතව ඉඳලා පස්සේ කෙලෙස් ටික සියල්ල දුරු කළා මාර්ගය තේරුම් අරගෙන අන්න අපි කෙරෙහි අනුකම්පාවෙන් මාර්ගයක් පෙන්වුවා. හැබැයි උන්වහන්සේම මේ විශේෂයෙන්ම සඳහන් කරනවා මේ භාගතුන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ මඟ පෙන්වන්නෝ පමණයි. නිසා තම තමා විසින්ම මේ කෙලෙස් තවන වීරෙන් යුක්තය යුක්තව මේ පාරේ ආයුති. ඒ ගමන යන එක අපි තනි තනියෙන් කළ යුතුයි. ඒක ඒක අපිව මෙගොඩ ඉඳලා එගොඩ තියනවා කියලා දෙයක්. එහෙම නැත්නම් අපේ කෙලෙස් ටික අයින් කරනවා කියන දෙයක් වෙනත් කිසිම කෙනෙකුට කරන්න බෑ. අපිට පමණමයි කරගත හැකි. ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ පෙන්වන මේ මාර්ගය තනිකරම ප්‍රායෝගිකව අපි යෙදිය යුතු මාර්ගයක්. මේක අපි ප්‍රාර්ථනා කළ පමණින් යද්ද පමණින් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. යම් පමණකට කුසල් සම්පත් ලැබීමක්, උපනිශ්‍රය සම්පත් එහෙම නැත්නම් උපදි සම්පත් ලැබීමක් වගේ දේවල් ඇත්තටම වෙන්න පුළුවන්. නමුත් ගුණධර්මයන් දියුණු කිරීම පැත්තෙන් අපිට සෑහෙන්න වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් අපිට සෑහෙන්න ප්‍රායෝගිකව මේවැයි යෙදিলা අපේ සිත් සතන් තුළ විවිධාකාර ගුණවිශේෂයන් දියුණු කර ගැනීම අපි අපිම සිදු කළ යුතු වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණ පමණින් බොහෝම සුඛනම් මේ ප්‍රතිපදාවකින් සියල්ල සිද්ධ වෙයි කියලා හිතනවා වෙනුවට අපි මේ අද ලැබිච්ච අවස්ථාවේදී අද ලැබිච්ච මේ ෂණ සම්පත්තියෙන් අද ලැබිච්ච මේ මනුෂ්‍යාත්ම භාවයෙන් අද ලැබිච්ච මේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අද ලැබිච්ච මේ බුද්ධෝත්පාද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි උත්සාහත් වීම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අපි මේ තාක් මේ සූත්‍රයේ පියවර කීපයක් කතා කළා. මුල්ම පියවරේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ යම්ස කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් සම්මා සමාධියක් ඇති කරගන්න ඒ සම්මා සමාධියට උපනිශ්‍රය වෙන ඒ සම්මා සමාධියට ආසන්න කාරණාවක් වන සීලය හොඳින් ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම්ස කෙනෙක් තුළ නිවැරදි සීලයක් නැත්නම් ඒ තැනත්තා දුස්සීලයි නම් එයාට එතකොට පසුබිමක් නැහැ නැත්නම් ආසන්න කාරණාව දුර්වලයි මේ සම්මා සමාධිය පැවැත්වීම සඳහා. අද අපි හිතමු සම්මා සමාධියක් ඇති කරගත්ත කෙනෙක් නම් ඒත් යම් අවස්ථාවක එයා නැවත දුසිල් භාවයකටපත් වුණොත් අන්න සම්මා සමාධිය කඩලා යන ස්වභාවයක්, දුර්වලලා යන ස්වභාවයක්, ඡය වෙලා යන ස්වභාවයක් තියෙනවා. මොකද මේ ගුණ ධර්මයන් පටිසමුප්පන්නවයි හටගන්නේ. හේතුඵල සම්බන්ධයක් මෙතනක් තියෙනවා. ඒ වගේමයි ඒකේ අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කෙනෙක් හොඳට සීලවන්ත නම්, සිල්වත් නම්, සීල සම්පන්නයි නම් අන්න යාට සම්මා සමාධියක් පැවැත්වීම සඳහා එහෙම නැත්නම් සම්මා සමාධියක් උපදවා ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ හේතු කාරණාවන් ටික ටික සම්පාදනය වෙනවා. මෙතෙන්දී ඇත්තටම සීලය ඍජුවම සමාධියට තුඩු දෙන බව, හේතු වෙන බව සූත්‍රවල සඳහන් වෙනවා. ඒ වගේම මේක තව ටිකක් විස්තර කළා. සමාධිය නිසා ඊළඟට හිතේ විපිලිසර භාවය දුර වෙලා තමන්ට තමන් චෝදනා කරන ස්වභාවයක්, හිත තමන් පහත් කළා කතා කරන ස්වභාවයක්, ඒ බඳු ස්වභාවයක් කියන දේවල් දුර වෙලා තමන්ට තමන් ගැන සතුටක් ඇති වෙනවා. තමන් සත්පුරුෂයෙක් කියලා තේරෙනවා. තමනුත් මේ මේම දහම වඩන්න සුදුස්සෙක් කියලා තේරෙනවා නම් අන්න ඒ බඳු මානසික ස්වභාවයක් භවනා කරන්න අතිශය ප්‍රයෝජනවත් වෙනවා. මොකද අපි වාඩි වුණාම අපේ හිතේ සතුටක් තියෙනවා නම් සැහැල්ලුවක් තේනවා නම් ඒ වගේමයි අපිට කිසිම අපේ දිහා පොඩ්ඩක් මෑත කාලේ හිතලා බලද්දී හිත පාරවන විදිහේ අපේ කයින් වචනයෙන් වැරද්දක් සිදු වෙලා නැත්නම් අන්න අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා සමාධි සංවත්තනික සීලයක් වශයෙන් මේ සීලය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් මේ විදිහට අර හිතේ විපිලිසර භාවයක් නැති වෙන්න සීලය උදව් කරනවා. හිතේ විපිලිසර භාවයක් නැත්නම් අන්න ඒ තුලින්ම අනවජ්‍ය සුඛයක් පහළ වෙනවා, සතුටක් පහළ වෙනවා, නිරාමිස ප්‍රීතියක් පහළ වෙනවා, හිතේ ප්‍රමුදිත බවක් පහළ වෙනවා. එතකොට මේ ප්‍රමුති බව තව තව ටික ටික වර්ධනය වෙලා අන්න හොඳ ප්‍රීති ස්වභාවයක් පහළ වෙලා ඒකේ හේතුවක් වශයෙන් ඔන්න කය සැහැල්ලු වෙලා බොහොම හිත සැහැල්ලු වෙලා අන්න පස්සද්ධියක් පහළ වෙන්න පුළුවන්. මේ පස්සද්ධියේ වර්ධනය වීමක් වශයෙන් තමයි තව දුරටත් කය සැහැල්ලු වෙලා. දැන් මේ හිතේ පැන නැගුච්ච මේ ධාතු මේ හේතුන් නිසා හිතේ පැන නැගිච්ච මේ ධර්මතාවයන් නිසා අන්න කායික වශයෙන් උත්සෝයක් ඇති වෙලා අන්නේ සුඛයේ ආසන්න හේතුව වශයෙන් සුඛයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔන්න සමාධියක් හටගන්නේ. එතකොට මේ දීර්ඝ ගමන එහෙම නැත්නම් මේ පටිසමුප්පන්නව හේතුන් නිසා හේතුඵල න්‍යායක් අනුව මේ ගමන් කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ටිකක් කෙටියෙන් කියන්නේ. අන්න සම්මා සමාධියක් ඇති කරගන්න නම් හේතු වෙන ආසන්න කාරණාව සීලය වශයෙන් පෙන්වන්නේ. ඊළඟට අපි ඊයේ සාකච්ඡා කරා මේ සම්මා සමාධිය ඇති කරගන්නේ අත් වශයෙන්ම ඉන් එහා තියෙන තව කටයුත්තක් කරන්න. එතනින් අතර වෙන්න නෙමෙයි. දැන් අපි ඇතැම් වෙලාවට ඇතම් යෝගාවචරින් ඉන්නවා යම් කිසි සමාධි ස්වභාවයක් ඇති කරගත්තාම ඒකෙම läගලා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒකම භුක්ති විඳිනවා. ඒකෙම සතුට වෙනවා. ඉන් එහාට මේ ඇයි සමාධියක් අපි හදාගත්තේ? මේ තරම් මේ සමාධියේ ප්‍රයෝජනය මොකක්ද කියන එක ගැන ඒ තරම් වැටහීමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සමත සමාධියකින් සැනසෙන නැත්තම් සමතය අවසානය කරගත්ත ශාසනයක් නෙමෙයි. එක්තරා අවස්ථාවක එක භික්ෂුන් වහන්සේ නමක් බොහොම සමත සමාධි ආදී මේ කෙල පැමිණිලා බොහොම යහුසුලුව විවිධාකාර ධ්‍යාන මට්ටම් වලටපත් වෙන්න අවස්ථාව ලබාගෙන හිටියා. නමුත් යම්කිසි රෝගාතුර වීමක් නිසා ඒ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. දැන් හිතේ බොහොම දොම්නස් ස්වභාවයක් කනගාටුවක් ඇති වෙලා තියෙනවා. මොකද දැන් තමන් බොහොම මහන්සිලා මේ සමාධීන් ඇති කරගත්තා. නමුත් මේ ඇතිවෙච්ච රෝගාබාධය නිසා අන්න තිබිච්ච ඒ සමාධි සියල්ලම පිරිහිලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඉල්ලීමක් යවනවා වෙනත් නැත්නම් ආයාචනයක් කරනවා වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙක් අතේ මෙන්න මේ භික්ෂුන් වහන්සේ රෝගාතුරවයි ඉන්නේ අනුකම්පාවෙන් උන්වහන්සේව බැහැදකින්න බුදුරජාන් වහන්සේට වඩින්න කියලා. බුදුරජාන් වහන්සේත් වැඩම කළා මේ භික්ෂුන් වහන්සේගෙන් අහනවා ඔබට මේ සීලය ගැන හිම මොකක් හරි විපිලිසල භාවයක් සීලය ගැන සැකයක් තියෙනවද කියලා අහුවම නැහැ කියලා කියනවා. ඉතින් මේ විදිහට ප්‍රශ්න කළා බුදුරජාන් වහන්සේ අහනවා මේ මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ කියලා ගහම මේ ස්වාමීන් වහන්සේ ඉතින් විස්තර කියනවා මම ඊටාම යහුසුලුව මෙන්න මේ මේ විදිහට ධ්‍යාන වලට සමවදින්න හැකියාව මට තිබුණා. නමුත් දැන් මේ රෝගාබාධය නිසා මට සියල්ල අහිමි වෙලා ගියා. කිව්වහම බුදුරජාන් වහන්සේ ඍජුවම කියන්නේ මේ තමන් වහන්සේගේ ශාසනය. මේ සමාධිය කියන එක නිෂ්ඨාව කරගත්ත මේ ශාසනයක් නෙමෙයි. සමාධිය කියන එක අවසාන ඉලක්කය කරගත්ත ශාසනයක් නෙමෙයි. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ සමාධියක් අපි ඇති කරගන්නෙත් තවත් දෙයක් සඳහා. ඒ මොකද්ද? අන්න යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න සඳහා ඇති කරගැනීම සඳහා. ඒක ගැන තමයි අපි ඊයේ කතා කළේ. එතකොට මේ සමාධියක් හොඳට වඩා ගත්තාම හොඳට හිතේ එකඟතාවය දියුණු කරගත්තාම හොඳට අපිට එක අරමුණක් දිහා හොඳට කෙලස් වලට යට නොවි හිත එහා මෙහා කරගන්න නැතුව අවධානය බිඳ ගන්න නැතුව හිත වික්ෂිප්ත කරගන්න නැතුව බොහොම තැම්පත් වෙලා හොඳට හිත සමාධිමත් කරගෙන ඉන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් මේ අස්පනා පිට මතුවෙන දේවල් ඒ වර්තමාන මොහොතේ හටගන්නා දේවල් හොඳට සාවධානව නිරීක්ෂණය කරන්න. ඊත් විශේෂයෙන් අපි මතක් කළා අර බද්දේ කරත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අතීතය ගැන දැන් කනගාටු වෙන්න යන්නත් එපා. අනාගතය ගැන ওই තරම්ම මේ ගැටලු ඇති කරගන්නත් එපා. මොකද අතීතේ තාම මේ අතීතය වෙලා අවසానයි. අනාගතේ තාම පැමිණියේ නැහැ. අතීතං නාන්වාගමීය නප්පටිකංකේ අනාගතං. යදතීතං පහීනං තං. පච්චුප්පන්නංච යදතීතම් පහීනන්තං කියලා ওই විදිහට බුදුරජාණන් වහන්සේ එතන විස්තර කළා. අන්තිමට මේ අවවාදයේ වශයෙන් කියන්නේ මොකද්ද? පච්චුප්පන්නංචයෝ ධම්මං තත තත විපස්සති. මේ වර්තමාන වශයෙන් හේතුන් නිසා පහළ වෙන වර්තමාන වශයෙන් පහළ වෙන යමක් තියෙනවා නම් අන්න ඒ දේ එතන එතන විපස්සනා කරන්න කියන එක තමයි කියන්නේ. එතකොට මේ එතන එතන විපස්සනා කරන්න නම් හිතේ සමාහිත බවක් අවශ්‍යයි. සමාධියක් අවශ්‍යයි. එකඟතාවයක් අවශ්‍යයි. සමාහිතෝ යතහ භූතං පජානාති. ඔන්න ඉන් එහාට අධියර තමයි එතකොට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද කොටසේදී බුදුරජාණන් වහන්සේ කියනවා යථාභූත ඥාන දස්සනේ සති යථාභූත ඥාන දස්සන සම්පන්නස්ස උපනිස්සය සම්පන්නෝ හෝති නිබ්බිදා විරාගෝ. ඒ කියන්නේ අම්ස කෙනෙක් සතුව මේ විදිහට ඇත්ත ඇතිසැටියෙන් දැකපු නුවණක් තියෙනවා නම් යම්ස කෙනෙක් ඇත්ත ඇතිසැටියෙන් දැක්කනම් අන ඒ ඇත්ත ඇතිසැටියෙන් දැකීමම ආසන්න හේතුවක් වෙනවා මේ නිබ්බිදා විරාග කියන ධර්මතාවයන්ගේ මතුවීමට. එතකොට මේ නිබ්බිදා විරාග කියන ස්වභාවයන් එතකොට අරදේ සම්පූර්ණ වීම නිසා පහළ වෙන දෙයක්. එතනත් තියෙන හේතුඵල සම්බන්ධයක්මයි. එතකොට එක්තරා අපි මේකේ පෙළගැසීමක් වශයෙන් අපි තුමු කෙනෙක් කායානුපස්සනාවක නිරත වෙනවා. එයා අපි තුමු ආනාපාන සතිය නිරත වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් ධාතු මනසිකාරය වඩනවා වෙන්න පුළුවන්. පිම්බීම හැකිනීමක් භාවනාවක් වඩනවා වෙන්න පුළුවන්. මේ ආදි වශයෙන් මේ කායानुපස්සනාව සම්බන්ධ විවිධාකාර කමඨහන් තියෙනවා. ඉතින් ඒ විවිධාකාර කමඨහන් වලින් එකක් තෝරගෙන එයා හොඳට සැලකිල්ලෙන් ඕමනාවෙන් දිනපතා භාවනා කරනවා. මේක දිගට කළ යුතු දෙයක්. මේක මේ ආවට ගියාට දවසක් කරනවා සතියක් නොකර ඉන්නවා ආයෙ තව දවසක් කරනවා ආයෙ සතියක් නොකර ඉන්නවා මෙබඳු ක්‍රමයක් නෙමෙයි දිනපතා බොහොම සැලකිල්ලෙන් ගෞරවයෙන් යෙදිලා කරන කටයුත්තක්. එහෙම කළොත් ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා කායේ කායानुපස්සිනෝ විහෙරතෝ චිත්තං විරජ්ජති. දැන් මේ විදිහට කායේ කායනුව බලමින් කටයුතු කරනවා නම් හිතේ ඇතිවන එක්තරා අන්දමක විරංජනේ වීමක්. විරංජනේ වීමක් කියන්නේ අපි දැන් අර අපි තුමු කෙනෙක් ධාතු මනසිකාරයේ යෙදෙනකොට අපි ඊයේත් උදාහරණයක් වශයෙන් ගත්තේ මේ සක්මන් භාවනාවේ යෙදෙන යෝගාවචරේ. අපි තුමු යා සක්මනක යෙදෙනවා. මුලින් සතිය පිහිටව ගන්නවා. වම දකුණ කියලා වගේ මෙනෙහි කිරීමක් කළා. ඔන්න සතිය පිහිටව ගන්නවා. ඊළඟට ඔන්න මෙනෙහි කිරීම අතහැරලා දැන් එතන එතන සතිමත් වෙනවා. හොඳට වම් පාදයේ තියෙනකොට එතන දැනෙන දේවල් ගැන සතිමත් වෙනවා. දකුණු පාදයේ තියෙනකොට දැනෙන දේවල් ගැන සතිමත් වෙනවා. ඔන්න විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙන්න ගන්නවා. ඒවා තේරුම් ගනිමින් ඔන්න භාවනාවේ යෙදෙනවා. අපි තුමු තද ගති තේරෙන්න ගන්නවා රළු ගති තේරෙන්න ගන්නවා උණුසුම් ගති තේරෙන්න ගන්නවා සිසිලි ගති තේරෙන්න ගන්නවා ඔන්න මේ විදිහටතොර ධාතු ලක්ෂණ විවිධාකාර ඒවටම ආවේනික පෞද්ගලික ලක්ෂණ තේරෙන්න ගන්නවා කාලයක් තිස්සේ ඔය දේ කරනවා දැන් හිත සෑහෙන තැම්පත් වෙලා ඇතුලේ කතාව සෑහෙන සමනය වෙලා දැන් මේ ධාතුන්ටම හිත යොදලා භාවනාවේ යෙදෙනවා. දැන් අර බොහොම සංකීර්ණ වෙලා බර වෙලා හිර වෙලා සංඥා බහුලව තිබිච්ච හිත දැන් ඔන්න ටික ටික ටික ටික සමනය වෙලා දැන් මේ ධාතු හතරක හිත එකඟ වෙලා තියෙනවා. ධාතුන්ගේ භාෂාවෙන් දැන් කතා කරනවා. නැත්තම් ධාතුන් කතා කරන භාෂාව දැන් තේරුම් ගනිමින් යනවා. මෙහෙම කටයුතු කරනකොට මෙයාට තේරෙනවා මේ පටවි ධාතුව ඔන්න විවිධ පැති කතා කරනවා. තද ගතියක් ආවත් ඒ කියන්නේ පටවි ධාතුව. රළු ගතියක් ආවත් නැත්තම් සිනුඳු ගතියක් ආවත් බර ගතියක් ආවත් සැහැල්ලු ගතියක් ආවත් මේ පටවි ධාතුව තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඊළඟට උණුසුම් ගතියක් ආවත් සිතුල් ගතියක් ආවත් උණු තේජෝ ධාතුව තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඊළඟට චලනය වෙන ස්වභාවයක්, පිම්බෙන ස්වභාවයක්, හැකිලෙන ස්වභාවයක් පෙන්눔 කරා නම් ඒ කියන්නේ ඔන්න වායෝ ධාතුව තමයි පෙන්눔 කරලා තියෙන්නේ. එතෙන්දී ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේමයි අපිටම එකට ගොනු කරන ස්වභාවයක්, ගලන ස්වභාවයක් තියෙනවා නම් අන්න එතෙන්දී ආපෝ ධාතුව තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඔන්න මේවා ගැන යම් වැටහීමක් සහිතව දැන් මෙයා භාවනාවේ යෙදෙනවා. දැන් මේ නම් මතක් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හොඳට මේ දැනෙන දේ හොඳට තැම්පත් මනසකින් තේරුම් ගත්තනම් ඒ අත්දැකීම හොඳට ඒ අත්දැකීමත් එක්ක සම්බන්ධ වුණා නම් ඒ පමණට ප්‍රමාණවත්. ඒ කියන්නේ මේවා අපි මේක පටවි මේක පටවි කියලා කියන්න අවශ්‍ය නැහැ. ඒක පවා හිතට බරක් වෙන්න පුළුවන්. ඒක පවා හිතින් අයින් කළා. ඊටාම හිත සැහැල්ලු කරගෙන හොඳට හිත එකඟ කරගෙන හොඳට හිත සරල කරගෙන මේ පාදයට දැනෙන ඍජු අත්දැකීමත් එක්ක හොඳට ඉන්න පුළුවන් නම් ඒ තරමට අන්න අපි ඊටාම හොඳින් මේ අස්පනා පිට සිද්ධ වෙන දේ වර්තමාන මොහොතේ දිගහැරෙන දේ වර්තමාන මොහොතේ පෙළ ගැටෙන අත්දැකීම ඔන්න අපි නිරීක්ෂණය කළා වෙනවා. අපි තුමු දැන් මේක සාර්ථකව කරගෙන යනකොට මෙයාට තේරෙනවා මේ පටවි ධාතුවේ උනත් අපි තුමු තද ගතියක් උනත් ඒකේ ඔන්න සියුම් පටන් ගැනීමක් තියෙනවා කලින් තිබුණේ නැහැ ඔන්න දැන් පටන් ගන්නවා තද ගතියක් මතු වෙලා පේනවා. ඒක සුළු වේලාවකින් ඔන්න නැති වෙලා යනවා. ඊළඟට රළු ගතියක් වුණත් ඔන්න කලින් දැනුනේ නැහැ. ඔන්න දැන් රළු ගතියක් හටගත්තා නැති වෙලා ගියා. අපි තුමු සිනිඳු ගතියක් කලින් තේරුනේ නැහැ. ඔන්න දැන් සිනිඳු ගතියක් හටගත්තා. ඒකත් නැති වෙලා ගියා. ඊළඟට බර ගතියක් කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් තේරුණා. ඒක නැති වෙලා ගියා. ඊළඟට අතේ අපි හිතමු උණුසුම් ගතියක් කලින් තේරුනේ නැහැ. දැන් ඔන්න මතු වුණා නැති වෙලා ගියා. සිසිල් ගතියක් කලින් තිබුණේ නැහැ. මතු වුණා. ඔන්න නැති වෙලා ගියා. ඉතින් මේ විදිහට අපි තුමු චංචල ස්වභාවයක් කලින් චංචල ස්වභාවයක් තිබුණ නැහැ. ඔන්න චංචල ස්වභාවයක් හටගත්තා. ඒකත් නැති වෙලා ගියා. කම්පන ස්වභාවයක්. ඒකත් කලින් තිබුණේ නැහැ. ඔන්න හටගත්තා නැති වෙලා ගියා. දැන් මේ හැමෝටම උරුම වෙච්ච පොදු ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? ඒවා හටගත්තා නම් ආයි නැති වෙලාම යනවා. හට අරගෙන දිගට පවතින ස්වභාවයක් කිසිසේත්ම නැහැ. අපි තුමු වේදනාවක් බලනවා. <clears throat> වේදනානුපස්සනාවක නිරත වෙනවා. එයාට තේරෙනවා ඔන්න වේදනාවක් ඔන්න කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් ඔන්න හටගත්තා. ඔන්න හොඳට හිත එතෙන්ට යොමු කළා. ඒ දිහා බලාගෙන ඉන්නවා. වේදනාව එතකොට හට ගන්නා ආකාරය වෙනස් වෙන ආකාරය තනි ඒකකයක් වශයෙන් තිබිච්ච වේදනාව කැරිලා පිපිරිලා නැත්තම් වේදනා සුළු සුළු සියුම් සියුම් වේදනා රාශියක් බවට පත් වෙන ආකාරය මේ වගේ විවිධාකාර වේදනාවේ මුහුණුවර දැක ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙහෙම බලා බලා ඉඳද්දී ඔන්න අපි තුමු එක සුළු වේදනාවක් හොඳට හිතට නතු කරගෙන හොඳට එහෙම නැත්නම් හොඳට හිතට හසු කරගෙන මුහුණට මුහුණලා බලනවා. ඒකෙත් ඔන්න හට ගැනීමක් තේරෙනව නැතිවීමක් තියෙනවා. තවත් වේදනාවක් බලනවා. අපි දුසුඛ වේදනාවක් වෙන්න පුළුවන්. ඒකෙත් ඔන්න හට ගැනීමක් තියෙනවා. සුළු වේලාවක් පවතිනොත් නැතිලා යනවා. අපි තුමු දුක් වේදනාවක් ඒකෙත් හට ගැනීමක් තියෙනවා. සුළු වේලාවක් පවතිනොත් නැතිලා යනවා. අපි තුමු කෙනෙක් චිත්තානුපසනාවක නිරත වෙනවා. ඔන්න හිත දිහා බලනවා. තැම්පත් මනසකින් ආපස්සට නිකන් අඩියක් අරගෙන වගේ හිත දිහාම බලනවා. අපි තුමු හිතේ රාගසිතක් පහළ වෙනවා. අපි ඒකට උනන්දු කලේ නැත්නම් අපි ඒකට අහු වුණේ නැත්නම් ඒ ආස්වාදයට යට වුණේ නැත්නම් ඔන්නේ රාගසිත ඇති වෙලා සුළු වේලාවකින් නැති වෙලා යනවා. අපි ද්වේෂසිතක් පහළ වෙනවා. ඒ ද්වේෂසිත දිහත් බලනවා. ද්වේෂසිතක් ඇති වෙනවා සුළු වෙලාවක් පවතිනවා. අපි ඒකට අහුුනේ නැහැ, අනුග්‍රහ කළේ නැහැ, දිගට දිගට ද්වේෂය පවත්වන්න ගියේ නැහැ. මොන සුළු වෙලාවකින් එකක් නැති වෙලා යනවා. ඊළඟට අපිටමු මෝහසිතක් පහළ වෙනවා. පැටලෙන ස්වභාවයක් තියෙනවා. ඔන්න පොඩි වෙලාවක් පැටලුණා, සුළු වෙලාවක් පැවතුණා, ඔන්න නැති වෙලා ගියා. ඔන්න දැන් තේරෙනවා මේ සිතුවිලි ආවත් දිගට පවතින්නේ නැහැ. ඒකෙත් තියෙන්නේ හට ගැනීමක්, නිරුද්ධ වීමක්. අපිටමු නීවරණයක් පහළ වෙනවා. කාමච්ඡන්දයක් පහළ වෙනවා. චිකිච්ඡාවක් පහළ මේ කොයි දේත් ඒ తත්වයමයි. අපිටම හිතේ සමාධි ස්වභාවයක් තියෙනවා. සමහරවිට ඔන්න හිතේ එකඟතාවය තියෙනවා. ඒක සමහරවිට දුර වෙලා යනවා. සමහරවිට හිත වික්ෂිප්ත වෙනවා. ඒකත් දුර වෙලා යනවා. ඉතින් මේ විදිහට විවිධාකාර පැතිවලින් අපිට එක්කෝ කය දිහා බලන්න පුළුවන්, එක්කෝ වේදනාවන් දිහා බලන්න පුළුවන්, නැත්නම් හිත දිහා බලන්න පුළුවන්. මේ අවස්ථා හතර සම්බන්ධයෙන්ම බුදුරජාණන් වහන්සේ කියනවා මහා පොරිස සූත්‍රයේදී සතිපට්ඨාන සංයුත්තේදී කායේ කායනුපස්සිනෝ විහෙරතෝ චිත්තං විරජ්ජති. යම්ස කෙනෙක් හොඳට මේ විදිහට කයෙහි කය අණුව බලමින් වාසය කරනවා නම් අන්‍යයාගේ හිතේ විරංජනේ වීමක් සිද්ධ වෙනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරිනෝ චිත්තං විරජ්ජති. වේදනාවන්හි වේදනාව අණුව බලමින් කටයුතු කරනවා නම් එයාගේ හිතේ විරංජනේ වීමක් සිද්ධ වෙනවා. චිත්තේ චිත්තානුපස්සේ විහෙරෙනෝ චිත්තං විරජ්ජති. මේ හිතෙහි හිතානුව බලමින් කටයුතු කරනවා නම් ඔන්න හිතේ විරංජනේ වීමක් සිද්ධ වෙනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරිනෝ චිත්තං විරජ්ජති. ධර්මයන්හි හිතේ හටගන්නා විවිධාකාර ධර්ම ස්වභාවයන් කෙරෙහි හොඳින් දැනුවත් වෙමින් කටයුතු කරනවා නම් හිතේ විරංජනයක් පහළ වෙනවා. විරංජනය කියන්නේ අන්න මුලින් හොඳට අරමුණ තේරුණා කාලයක් තිස්සේ කරගෙන කරනකොට අන්න මේ අරමුණ බොඳ වෙලා යන ස්වභාවයක්. අරමුණ නිකන් ඈතට ගියා වගේ. අරමුණට දැන් හිත බැස ගන්න නැහැ වගේ. අරමුණ සියුම් වෙලා ගියා වගේ. අරමුණ ෂය වෙලා ගියා වගේ දෙයක් තේරෙන්න ගන්නවා. අර අරමුණේ තිබිච්ච විස්තර දැන් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් අරමුණ දැන් තේරෙන්නේ හැම එකම ඇතිලා නැතිලා යෑමක් පමණයි. ඒවට ආවේනික, ඒවට ඒවටම තියෙන පෞද්ගල ලක්ෂණ ඒවා ඔක්කොම දැන් මැකිලා ගිහිල්ලා. ඒ වෙනකොට මේ හැම දෙයක්ම තියෙන්නේ ඇතිවීමක් නැතිවීමක්. බලන බලන අත තේරෙන්නේ ඇතිවීමක් නැතිවීමක්. මොන උද්‍යප්පයානුපසනාවක් කියලා සාමාන්‍යයෙන් ඉතින් හඳුන්වනවා. ඉතින් මේ මෙබඳු භාවනාවකට මේ විදිහට මෙබඳු පොදු ලක්ෂණ දැකීම මට්ටමකට ඔන්න හිත එනවා. දැන් මේකෙත් අපි හිතමු කාලයක් නිරත වෙනවා. දැන් හොඳට සතිමත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඇතැම් තැන්වල කියනවා දැන් මේ අපි මගේ කය කියලා අල්ලා ගැනීමක්, මගේ වේදනාව කියලා අල්ලා ගැනීමක්, මගේ සිත කියලා අල්ලා ගැනීමක් නැහැ. දැන් තේරුම් අරගෙන යනවා මෙතන තියෙන්නේ මේ හේතුන් නිසා හට ගැනීමක් තියෙන්නේ. අපි තුමු යම්කිසි සුව වේදනාවක් හට ගැනීම සඳහා තුඩු දෙන ස්පර්ශයක් මුළුනොත් ඔන්න සුව වේදනාවක් හට ගන්නවා. දුක් වේදනාවක් සඳහා තුඩු දෙන ස්පර්ශයක් පහළ වුණොත් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න දුක් වේදනාවක් හටගන්නවා. ඒ වගේමයි උපේක්ෂා සහගත වේදනාවක් සඳහා තුඩු දෙන ස්පර්ශයක් මුල් වුණොත් ඔන්න උපේක්ෂා වේදනාවක් හටගන්නවා. බුදුරජාන් වහන්සේ බොහොම සරල උපමාවක් පෙන්නනවා. දැන් ඉස්සර කාලේ ඔය ගිනි දැල්වීම සඳහා වියලි කෝටු දෙකක් පාවිච්චි කරලා තිනවා. මොකද කරන්නේ මේ වියලි කෝටු දෙක එකට හොඳට අතුල්ලනවා. හොඳට අතුල්ලනවා අතුල්ලනවා අතුල්ලනවා. ඇතුල්ලුවාම මේ ඒ ඇතිල්ලීමේ ප්‍රතිඵලයක් වශයෙන් එතන හොඳට රත් වේගෙන එනවා. දැන් හොඳට රත් වෙලා දැන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මා අපි ඒ ඒ ඇතිල්ලීම නවත්තලා දැන් නැවතත් ඒ කෝටු කැලි දෙක පැත්තට කරලා තියෙනවා. පැත්තට කරලා තිබ්බොත් අර හටගත්ත ඒ තාපය ඒ රස්නේ දැන් ක්‍රමානුකූලව මුදා හරිනවා. නැවතත් ඒක සිසිල් වෙනවා. එතකොට මේ තේරුම් ගන්න තියෙන්නේ මේ රත් වීම ඇති උනේ අර ඇතිල්ලීම නිසා. නැත්තම් මේ රත් වීම පහළ වුණේ අර ස්පර්ශය නිසා. බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ වගේමයි මේ අදාළ ස්පර්ශයක් තියෙනවා. ඒ අදාළ ස්පර්ශයට අනුරූපව වේදනාවක් පහළ වෙනවා. එතකොට සුව වේදනාවකට තුඩු දෙන මේ ස්පර්ශයක් නිසා සුව වේදනාවක් පහළ වෙනවා. දුක් වේදනාවට තුඩු දෙන ස්පර්ශයක් නිසා දුක් වේදනාවක් පහළ වෙනවා. දැන් අපි තුමු කෙනෙක් වේදනාවන පස්සනාවක නම් නිරත වෙන්නේ මේ විදිහට හොඳට මේ ඒ ඒ වේදනාව හටගන්න හැටි බලමින් ඉන්නවා. යම් තැනක දුක් වේදනාවක් හටගන්නකොට වේදනාව විතරක් නෙමෙයි ඇයි වේදනාව පහළ වුනේ කියලා අන්න පොඩ්ඩක් මේ වේදනාව පහළ වෙන්න හේතුව ගැනත් සැලකිලිමත් වෙනවා. සැප වේදනාවක් හටගත්තා නම් ඇයි මේ සැප වේදනාවක් පහළ වුනේ කියලා අන්නේ හට ගැනීම ගැන සැලකිලිමත් වෙනවා. සමහරවිට ඇහෙන් රූපයක් දැකලා එතන ඇහි ඇතිවෙච්ච ස්පර්ශය හරහා සැප වේදනාවක් පහළ වුණා වෙන්න පුළුවන්. නැත්නම් දුක් වේදනාවක් පහළ වුණා වෙන්න පුළුවන්. නැත්නම් කණෙන් සද්දයක් අහලා එතන හටගත්ත ස්පර්ශය හරහා ඔන්න සැප වේදනාවක් නැත්නම් දුක් වේදනාවක් පහළ වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නාසයෙන් යම්කිසි ගඳක් සුවඳක් ස්පර්ශ වීම නිසා අන්න පහළ වුණා වෙන්න පුළුවන් සැප වේදනාවක් දුක් වේදනාවක්. නැත්තම් දිවට යම්කිසි රසක් දැනීම නිසා ඔන්න සැප වේදනාවක් දුක් වේදනාවක් පහළ වුණා වෙන්න පුළුවන්. නැත්තම් කයට යම්කිසි ස්පර්ශයක් දැනීම නිසා සුව වේදනාවක් දුක් වේදනාවක් පහළ වුණා වෙන්න පුළුවන්. නැත්තම් හිතට යම්කිසි අරමුණක් පහළ වෙලා අන්න චක්කු මේ මනෝ සම්පස්සයක් නිසා ඔන්න යම් අදාළ සුව වේදනාවක් දුක් වේදනාවක් පහළ වුණා වෙන්න පුළුවන්. ඔන්න පස්සපච්චා වේදනා කියලා සාමාන්‍යයෙන් අපි ධහමේ අහලා තියෙනවා. පටිසමුපාදේ ඔන්න එකක් තවත් එකකට හේතු වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්සුප්පාදා ඉදං uppajjati. මෙය ඇතිකල්හි මෙය වෙයි. මෙහි ඉපදීමෙන් මෙය ඉපදී. උපදී. ඉමස්මින් අසති ඉදං න හෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේක නැත්තම් මේ ඒක නිසා පහළ වෙච්ච අනිත් ප්‍රතිඵලයක් නැහැ. එහෙනම් මේක නිරුද්ධ වුණා නම් මේ ඒකේ ප්‍රතිඵලයක් නිරුද්ධ වෙලා යනවා. අන්න පටිච්චසමුප්පාද න්‍යාය. එමෙන්න තමයි මේ පටිච්චසමුප්පාද ධර්මතාවය, ඉදප්පච්චේතාව හොඳට කෙනෙක් වටහා ගන්නවා. ඒතර මේ භවනා කරද්දී අපිට මේ විවිධාකාර පැතිවලින් අපිට විපස්සනාව අරගෙන යන්න පුළුවන්. මුලදී ඔන්න ඇත්තම තියෙන්නේ මේ අපේ අරමුණු වල සම්පූර්ණයෙන්ම මුලා වෙලා අසතිමත්ව සම්මුති ලෝකේ පැටලලා හිටිය යෝගාවචරයා ටික ටික ටික ඒ සම්මුති ලෝකයෙන් අයින් වෙලා ඊතා ඍජු අත්දැකීමකට අවදි වෙමින් සතිමත් වෙමින් මේ දැනුවත් භාවයක් තියෙනවා දැනුවත් භාවයට ලක් වෙන ආරම්භන ස්වභාවයක් තියෙනවා අපි තුමු ධාතු මනසිකාරයකදී පටවි ධාතුව කියලා මේ රූප ස්වභාවයක් තියෙනවා. ඒක දැනගන්නා නාම ස්වභාවයක් තියෙනවා. ඔන්න මේ දෙක වෙන් කරගත්තා අරමුණක් තියෙනවා අරමුණ දැනගන්නා ස්වභාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔක පස්සේ හඳුන්ලා තිනවා නාම රූප පරිච්ඡේද ඥානයක් කියලා. මෙතෙක් ආපු අර සාමාන්‍ය අරමුණට පැටලිලා අරමුණේම බැඳිලා ඉන්න ගතිය වෙනුවට ඔන්න දැන් අරමුණු දැනගන්නා ස්වභාවයක් තියෙනවා. ඒ අරමුණු දැනගන්නට ලක්වන අරමුණක් තියෙනවා කියලා ඔන්න මේ දෙක අතර පොඩි වෙනසක් ඇති වුණා. මේකෙම තව වර්ධනය වීමක්, තව එහාට යාමක් තමයි අන්න මේවා අතර තියෙන පරිසම්පාදය දැක ගැනීම. හේතුන් දැක ගැනීම. මේකෙත් තව එහාට ගියාම ඔන්න ඊළඟට මෙතන මේ හේතුව නිසා මේක පහළ වෙනවා මේ හේතුව නිරුද්ධ වුණාම මේක නිරුද්ධ වෙලා යනවා කියලා මේකේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගැනීම. ඉතින් මේ බඳු දේවල් කාලයක් කාලයක් කරගෙන යනකොට දැන් තව පොඩ්ඩක් මම මේ සඳහා බුද්ධ වචනය ඉස්සරහට ගත්තොත් දැන් සංයුක්ත නිකායේ කන්ද සංයුක්තයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා රූපම් භික්ඛවේ අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං මහන්නේ මේ රූපස්කන්ධය කියන එක අනිත්‍යයි වෙනස් වෙලා යනවා ඒකමයි මම මාත් මේ උදාහරණ වශයෙන් ගත්තේ රූපස්කන්ධය ගොහම මේ සතර මහා ධාතුන් පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව අපි ධාතු මනසිකාරයක යෙදෙද්දී විශේෂයෙන්ම මේ රූපස්කන්ධය තමයි නිරීක්ෂණයට භාජනය වෙන්නේ. මේ මේ රූපස්කන්ධයේ තියෙන මේ වෙනස් වීම ස්වභාවය ඔන කෙනෙකුට වටහා ගන්න පුළුවන්. කාලයක් තිස්සේ අර මේක නිරත වෙන්න නිරත වෙන්න හිත තියෙන තියෙන තැන්වල හැම තැනම ආයෙත් ඒ ඒ ධාතුවට ආවේනික ලක්ෂණ පේනව වෙනුවට ඔන්න තේරෙන්නම හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යamak පමණයි. ඔන්න තේරෙන මේ හට ගන්නවා නැති වෙලා යනවා හට ගන්නවා නැති වෙලා යනවා කිසිම කල් පැවැත්මක් නැහැ මොහොතක් මොහොතක් පාසා නැති වෙලා යනවා. ඒ වගේමයි කෙනෙක් වේදනාවන් දිහා බලන්න ගියාමත් අන්න බුදුරජාන් වහන්සේ කියන මේකත් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. හිතේ පහළ වෙනවා නම් යම්කිසි සංඥාවක් ඒකත් අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේමයි හිතේ යම්කිසි සංස්කරණය වීමක් සිද්ධ වුණා නම් අපි හිතමු සිතේ ශ්‍රද්ධාවක් පහළ වුණා ඒකත් ඇතිලා නැතිලා යනවා. මෛත්‍රියක් පහළ වෙනවා ඒකත් ඇතිලා නැතිලා යනවා. හිතේ සතිය පහළ වෙනවා ඒකත් සමානට ඇතිලා නැතිලා යනවා. ඊළඟට සමාධිය පහළ වෙනවා ඇතිලා නැතිලා යනවා. ඉතින් මේ විදිහට හිතේ පහළ වෙන විවිධාකාර ස්වභාවයන් සියල්ල ඇතිවීම නැතිවීම ලක්ෂණයෙන් යුක්තයි. රාගසිත පහළ වෙනවා ඇතිලා නැතිලා යනවා. ද්වේෂසිත පහළ වෙනවා ඇතිලා නැතිලා යනවා. මෝහසිත පහළ වෙනවා ඇතිලා නැතිලා යනවා. ඔන්න විඥාන ස්වභාවයෙන්ුත් ඇතිලා නැතිලා යන ස්වභාවයෙන් යුක්තයි. නිසා බුදුරජාණන් වහන්සේ කියන මේ ස්කන්ධ පහම ඇතිවීම නැතිවීම ලක්ෂණයෙන් යුක්තයි. වෙනස් වෙන ලක්ෂණයෙන් යුක්තයි. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. ඊළඟට මේ විදිහට කියලා දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ යම්සි කෙනෙක් මෙහෙම හොඳට අනිත්‍යම දැක්කනම් එයාගේ හිත එවම් පස්සම් භික්කවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති දැන් මේ රූපය අපි හිතමු එයා හොඳට ධාතු මනසිකාරයක් යොදත් කරගෙන යන්නේ මේ කෙලවරක් නැතුව මේ තියෙන තියෙන තැන හැමදේම නැති වෙලා යනවා. තමන්ගෙම කියලා අල්ලගෙන කලින් හිටිය හරි ලස්සනයි කියලා හරිම හොඳයි කියලා හරි ෂෝක් කියලා අල්ලන් හිටිය එක දැන් ඒවා ඔක්කොම අයින් වෙලා හිත යොදන යොදන තැන හිත තියෙන තියෙන තැන සමාධිමත් කරන කරන තැන තේරෙන්නම ඇතිලා නැතිලා යamak පමණයි. දැන් මේ මේ අනිත්‍ය ස්වභාවය හොඳට හිතට කාවැදීම නිසා අන්න බුදුරජාන් වහන්සේ කියනවා මේ විදිහට දැකීම නිසා ඒවම් පස්සම් භික්කවේ සුතවා අරිය ශාවකෝ. මේ ආර්ය ශ්‍රාවකෙක් මෙයා හොඳට මේ දේ දැකීම නිසා රූපස්මින්පි නිබ්බින්දති. මේ රූපය කෙලී කලකිරෙනවා. අපි තුමු කෙනෙක් වේදනානුපස්සනාවක නිරත වෙනවා නම් අන්න මේ වේදනාවේ තියෙන මේ ස්වභාවය දැක්කනම් ඇතිලා නැතිලා යන ස්වභාවය දැක්කනම් අන්න වේදනාව ගැන කලකිරෙනවා. සංඥාවන් ගැන බලබලා හිටියනම් සංඥාවන් ගැන කලකිරෙනවා. සංස්කාරයන් ගැන බලබලා හිටියනම් ඒවා ගැන කලකිරෙනවා. හිත දිහා බල බලා විවිධාකාර චිත්ත ස්වභාවයන් දැක දැක හිටියනම් ඒවත් මේ ඇතිලා නැතිලා යන හැටි තේරුම් ගැනීම නිසා ඒවා ගැනත් කලකිරෙනවා. ඉස්සර තරම් දැන් මම මගේ කියන්න යන්නේ නැහැ. අල්ල ගන්න යන්නේ නැහැ. දැඩිව බදා ගන්න යන්නේ නැහැ. උපාදාන කරන්න යන්නේ නැහැ. ග්‍රහණය කරන්න යන්නේ නැහැ. ඔන්න දැන් ටික ටික මේකේ ප්‍රතිඵලයක් වශයෙන් අර මේවැය තිබිච්ච දැන් ලස්සන ගිලිහිලා ගිහිල්ලා. ලස්සන දැන් මැකිලා ගිහිල්ලා. ඉස්සල තරම් හිත ඇද බැඳගන්නේ නැහැ දැන්. රූපයක් දැක්කට ඒකට බැහැගන්නේ නැහැ. රූපයක් දැක්කට ඒක අභිනන්දනය කරන්නේ නැහැ. ඒකට දැකලා සතුටු වෙන්න යන්නේ නැහැ. ඒක මගේ කරගන්න යන්නේ නැහැ. දැන් ටිකක් තියෙන නිකන් ඇලිමැරිච්ච ස්වභාවයක්. නිකන් හරියට ඉස්සෙල්ලා දැකපු අපිටම දියසායන් වලින් ඇඳපු චිත්‍රයක් තියෙනවා. ඒ චිත්‍රය හරිම ලස්සනයි. අපිටම මුලින් අපි ඕකට මුලා වෙලා හිටියේ. ඉතින් ඒකේ ලස්සන ස්ත්‍රී රූප තියෙනවා පුරුෂ රූප තියෙනවා ඉතින් ලස්සන ලස්සන දේවල් ඇඳලා තියෙනවා දැකපු පමණින් ඔන්න ඒක හිත ඇඳ බෙද ගන්නවා නමුත් අපි හිතමු මොකක් හරි අත්තරද්දක් නිසා හරි ඔන්න මේ තෙමෙන තැනක තිබිලා හරි මොකක් හරි නිසා ඕකට වතුර වැක්කිරනවා. වතුර වැක්කිරුනහම අර ඇඳලා තිබිච්ච චිත්‍රය එහෙම්ම නිකන් බොඳ වෙලා යනවා. අර තිබිච්ච ලස්සන රේඛාවලින් වෙන් කළා තිබිච්ච ඒ සියලුම සටහන් ටික ඔක්කොම මැකිලා දිය වෙලා බොඳ වෙලා යනවා. අර තිබිච්ච ලස්සන ඔක්කොම මැකිලා ගිහිල්ලා. ඉතින් මේ ස්වභාවය තමයි විරංජනේ වෙනවා කියලා කියන්නේ. අරමුණ දැන් නීරස වෙලා, ඒකාකාරී වෙලා, අරමුණ නිකන් බොඳ වෙලා, ඈතට ගිහිල්ලා වගේ. ඉතින් යම්ස කෙනෙක් කායානුපස්සනාවක කාලයක් නිරත වෙනකොට මේ බඳු තත්වයක් මේ කායනුපස්සනාව හරහා සිද්ධ වෙනවා. වේදනානුපස්සනාවක දිගට නිරත වෙනවා නම් වේදනානුපස්සනාව හරහා මේ දේ සිද්ධ වෙනවා. චිත්තානුපස්සනාවක ධම්මානුපස්සනාවක දිගට නිරත වෙනවා නම් මේ භාවනාව හරහා හිතට මේ දේ සිද්ධ වෙනවා. දැන් පින්වත්නි අපේ කායනුපස්සනාවේ නිරත වෙනකොට මේ අපි අපි හිතමු දැක දැක හිටියේ මේ ධාතු ස්වභාවයන්. හැබැයි හිතට ඇති වෙන මේ වෙනස්කම මුළු ජීවිතේටම බලපාන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු අපි වේදනානුපස්සනාවක නිරත උනේ. එතකොට වේදනාවන් තමයි අපේ මූලික අරමුණ බවට පත් උනේ. අපේ නිරීක්ෂණය තමයි අපි හොඳටම පාවිච්චි කළේ. හැබැයි මේකේ ආපු ප්‍රතිඵලය අර නිබ්බිදාව, ඒ ඇතිවෙච්ච කලකිරීම මුළු ජීවිතේම පුරාම පවතිනවා. එහෙම නැත්නම් අපි හිත දිහා බල බල හිටියේ ඒක තමයි අපේ මූලික අරමුණ උනේ, විපස්සනා අරමුණ උනේ. ඒකෙන් ඇතිවෙච්ච නිබ්බිදාව, ඒ ඇතිවෙච්ච විරාග මේ කලකිරීම ස්වභාවය මුළු ජීවිතේටම බලපාන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට ඉතින් මේ අදියරට එනකොට කෙනෙකුට සියල්ල එපා වෙන ගතියක්, නිකන් කන්න බොන්න ගියත් එපා වෙන ගතියක්, ඉස්සර තරම් කෑම වල රසයක් දැනෙන්නේ නැති ගතියක්, කෑම බීම පවා එපා වෙලා වගේ නිකන් පැත්තට වෙලා ඉන්න ගතියක්, ගෙවල් දොරවල් පවා නිකන් එපා වෙලා යන ගතියක්, තමන් ඇසුරු කරපු අය පවා නිකන් එපා වෙලා යන ගතියක්, ගුරුවරු පවා එපා වෙලා යන ගතියක්, තමන් ඉන්න සේනාසන නැත්තම් කුටි ඒ වගේ දේවල් පවා එපාලාන ගතියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි මේ කරුණු දන්නවන් නම් අපිට තේරුම් ගන්න පුළුවන් ඇයි මේ බඳු දෙයක් සිද්ධ වුනේ. ඉතින් මේක ඇත්තටම භයානක දෙයක්වත් මේකෙන් බීවිත දෙයක්වත් නෙමෙයි මේක තමයි ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙන දේ. මොකද අපි සාමාන්‍යයෙන් තණ්හාවෙන් හැමදේම අල්ලගෙන තමයි ඉන්නේ. අල්ල බදාගෙන මගේ මගේ කියාගෙන තමයි ඉන්නේ. දැන් හොඳට මේ ගැඹුරෙන් භවනාවක නිරත වෙනකොට විපස්සනාවක නිරත වෙනකොට අර තරම් දැන් අල්ල බදා ගන්න යන්නේ මගේ කියලා මගේ කොටස ලොකු කොටස අල්ල ගන්න යන්නේ නැහැ. මොකද තේරලා තියෙන කොච්චර ලොකු කොටස් අල්ල ගත්තත් අන්තිමට තියෙන හතර මහා ධාතුවක්. අන්තිමට තියෙන වේදනා රාශියක්. අන්තිමට තියෙන සිතුවිලි රාශියක්. මේ එකක්වත් එක මොහොතක්වත් එක විදිහකට ඉන්නේ නැහැ. ඉතින් මේ தත්වයම අනිත් පැත්තෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන දුක්ඛ ලක්ෂණයේදීත් මේ හැම දෙයකම තියෙන පෙළෙන ස්වභාවය. හැම තේකම තියෙන හිතින් හිතට ආසති ගතියක් ආතතියක් ඇති කරන ස්වභාවයක්. හැම දෙයකම තියෙන විපරිණාමයටපත් වෙන වෙනස් වෙන ස්වභාවයක්. ඒ වගේමයි අනාත්ම ලක්ෂණුත් පෙන්නනවා මේ කිසිම දෙයක් රූප ධාතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතර මහා ධාතුවම පඨවි ආපෝ තේජෝ වායෝ මේ ඕනම දෙයක් කිසිසේත්ම අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. අපිටම අපේ ධාතු මනසිකාරයේ නිරත වෙනවා. හොඳට අපි සූදානම්ව ඉන්නවා අපේ ශරීරෙට හිත යොදාගෙන. හැබැයි අපි දන්නේ නැහැ මේ වෙලාවේදී නැත්නම් ඊළඟ මොහොතේදී පටවි ධාතුව ඉස්සරහට එයිද ආපෝ ධාතුවක් ඉස්සරහට එයිද තේජෝ ධාතුවක් ඉස්සරහට එයිද ඉස්සරහට එයිද වායෝ ධාතුවක් ඉස්සරහට එයිද කියලා අපිට කිසිසේත්ම නිගමනය කරන්න බෑ ඊළඟට ඒ ඉස්සරහට ආපු ධාතු ලක්ෂණය ඒ ධාතුව කොච්චර කාලයක් පවතිනවාද කියන එක සම්බන්ධයෙන් අපිට කිසිම පාලනයක් නැහැ අපිත් මු අපේ වේදනාවන පසනාවක නිරත වෙනවා දැන් ඊළඟට සැප වේදනාවක් පහළ වෙයිද දුක් වේදනාවක් පහළ වෙයිද උපේක්ෂා වේදනාවක් පහළ වෙයිද කියලා කිසිම නිගමනයකට පූර්ව නිගමනයකට අපි එළඹෙන්න බෑ. අපි සැප වේදනාවට කොච්චර කැමති වුණත් ඒ සැප වේදනාව කොච්චර කාලයක් පවතීද කියලා අපිට නිගමනය කරන්න බෑ. ඒ වගේමයි අපි කොයිතරම් දුක් වේදනාවට අකමැති වුණත් මේ පවතින දුක් වේදනාවක් නම් අපි කොයිතරම් අකමැති වුණත් කොයි වෙලාවද ඒක යන්නේ කියලා පහ වෙලා යන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට පාලනයක් ඒ වගේම උපේක්ෂා වේදනාවත් කොයි වෙලාවෙද නැති වෙලා යන්නේ එක සම්බන්ධයෙන් අපිට පාලනයක් නැහැ. හොඳ ඉතින් අනාත්ම පැත්තෙනුත් කෙනෙකුට වැටහෙනවා. ඒකට මේවා ඇතුලේ ලොකුවට අපි වේදනාවක් මේක රූපය මේක සංඥාව කියලා අල්ලුවට මෙතනක් තියෙන රාශියක්. අන්න ඒකකයක් වශයෙන් ගත්ත එකක් වශයෙන් ගත්ත දේවල් ඔන්න දැන් ඔක්කොම කුඩු වෙලා රාශියක් බවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. එතනත් අන්න සාරයක් නැති ගතිය එකක් කියලා ගන්න අල්ලන්න නැති ගතිය අන්න තේරෙන්න ගන්නවා. ඉතින් මේ විවිධාකාර පැතිවලින් අනාත්ම ලක්ෂණය වුණත් කෙනෙකුට ප්‍රකට වෙන්න පුළුවන්. ඒතකොට අනිත්‍ය පැත්තෙන් කෙනෙකුට හොඳට ප්‍රකට වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට දුක් පැත්තෙන් ප්‍රකට වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට අනාත්ම පැත්තෙන් ප්‍රකට වෙන්නත් පුළුවන්. අපිට මේ තුන සම්බන්ධයෙන්වත් මුලින් පූර්ණ නිගමනයක් ගන්න බෑ. ඒ නිසා මම වඩන්න ඕනේ මේකේ අනිත්‍ය දැකීමද එහෙම නැත්නම් මම වඩන්න ඕනේ මේකේ දුකම දැකීමද? එහෙම නැත්නම් මම වඩන්න ඕනේ අනාත්ම දැකීමද කියලාවත් අපිට පාලනය කරන්න බෑ. අපිට තියෙන්නේ පේන දේ බාර ගන්න පමණයි. අපි දුන් දැන් පටවි ධාතුවක් බල බලා ඉන්නවා. අපි තුමු ඒකේ තද ගතියක් බලබලා ඉන්නවා, රළු ගතියක් බලබලා ඉන්නවා. සිනිඳු ගතියක් බලබලා ඉන්නවා. මේකේ කොයි විදිහටද මට මේක ඊළඟට ප්‍රකට වෙන්නේ? මේක ඇතිවීම නැතිවීම ස්වභාවයද පහළ වෙන්නේ? හොඳට හිතට කාවදින්නේ. එහෙම නැත්නම් මේකේ මේ වෙනස් වීම මගේ පාලනයෙන් තොර බවද මට හොඳට වැටහෙන්නේ කියන එක ඒක අපි එකිනෙකා මත තීරණය වෙන දේවල්. ඒකයි අපිට මේ භාවනා ක්‍රම අපිට ඕන විදිහට හසුරවන්න යනවට වඩා බොහොම ස්වාභාවිකව මේකට පිපෙන්න දෙනවා නම් මේකට පෙළ ගැහෙන්න දෙනවා නම් ධර්මතාවයක් වශයෙන් හේතු හේතුඵල සම්ප්‍රත් මේ හේතුඵල සකස් වීමක් වශයෙන් මේක පෙළ ගැහෙන්න දෙනවා නම් බොහොම ව්‍යාකූලත්වයකින් තොරව ඒ වගේම කිසිම ආතතියකින් තොරව බොහොම නිදැල්ලේ નિરાයාසයෙන් මේ භාවනාව වැඩෙන්න අවස්ථාවක් තියෙනවා. නමුත් අපි අත දාලා මෙහෙවන්න අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ අතන අරයා කරේ මේ හින්දා මමත් ඒක කරන්න ඕනේ මෙයා කරේ මේක මමත් මේක කරන්න ඕනේ කියලා අපි එහෙම යන්න ගියොත් ඔන්න මේ අනිත් කෙනෙකුගේ දේ තමයි අපි කරන්න යන්නේ. නිසා අපි නිරීක්ෂණය කිරීමට උවමනා කරන පසුබිම සැකසීම අවශ්‍යයි. ඒ කියන්නේ අපි හොඳට හිත කෙලසුන්ගෙන් ටිකක් ඈත් කරගෙන, ඒ කියන්නේ නීවරණ ටික යටපත් කරගෙන, හොඳට හිත එකඟ කරගෙන, ඊළඟට හිතේ ඇතුළ කතාව සම්පූර්ණයෙන් වගේ අඩු කරගෙන තමයි අපි ඔන්න අපි වේදනාවක් නිරීක්ෂණය කරන්නේ. එහෙම නැත්නම් ධාතු ලක්ෂණයක් නිරීක්ෂණය කරන්න. නැත්නම් හිත දිහා නිරීක්ෂණය කරන්න. හැබැයි ඒ නිරීක්ෂණය කරද්දී අනිත්‍ය ලක්ෂණයද මට හොඳට ප්‍රකට වෙන්නේ, දුක්ඛ ලක්ෂණයද මට හොඳට ප්‍රකට වෙන්නේ, අනාත්ම ලක්ෂණයද හොඳට ප්‍රකට වෙන්නේ කියන එක අපි එකිනෙකා මත තීරණය වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා හරි ලස්සන උපමාවකින් මේ උපමාව තියෙනවා මාගන්ධී සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. දැන් මේ ඇත්ත වශයෙන්ම මේ හිතට සිද්ධ වෙන දේ මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් අපි මෙතෙක් කාලයක් මේ රූපය ඊටාම ලස්සනයි මගේ මම කොහොම හරි අල්ල ගන්න ඕනේ මම කොහොම හරි අයිති කර ගන්න ඕනේ කියලා පුළුවන් තරම් උන්න අපි රූපය අල්ලන ස්වභාවයක් ග්‍රහණය කරන ස්වභාවයක් මගේ කියා ගන්න ස්වභාවයක් තිබුණා. ඒ වගේම අපි පුළුවන් තරම් සැප වේදනාවට කැමති වෙලා සැප වේදනාවට තුඩු දෙන අපිට උවමනා කරන වස්තුන් ළඟ තියාගෙන අසුරු කරගෙන අයිති කරගෙන අන්න රූප මේ වේදනාවන්ට වේදනාවන්ට හසු වෙන ස්වභාවයක් වේදනාවන් අල්ලන ස්වභාවයක් තිබුණා. ඒ වගේම අපි කැමති කැමති සංඥාවන් පුළුවන් තරම් හිතට දාගෙන ඒවම මෙනෙහි කරමින් පුළුවන් තරම් ඔන්න සංඥා ලෝකයක අතරමං වෙන ස්වභාවයක් තිබුණා. මොකද සංඥාවට හරි කැමතියි. ඒ වගේම අපි කැමති කැමති විදිහට හිතේ විවිධාකාර කතන්දර ගොතකතා සිහින මවමවා සිහින ලෝකවල අතරමං වෙලා සතුට වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි හිතට එන රාගසිත පුළුවන් තරම් ඒකට උල්පන්දන් දිවි දිදී රාග ලෝකේම කාම ලෝකේම අතරමං වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි හිතට ද්වේෂසිතක් ආවහම ඒකටම අනුරූප වෙන්න තව තව හිත දැවෙන දේවල් මෙනෙහි කර කර මෙනෙහි කර කර රාගේ මේ දේශයෙන් දැවෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ බඳු මේ ස්කන්ධ පහට අහු වෙන ස්වභාවයක්, ග්‍රහණය කරන ස්වභාවයක්, මගේ කරන ස්වභාවයක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ කියනවා උපමාවකින් ඔන්න එක්තරා අන්ධ මිනිසෙක් ඉන්නවලු. දැන් මේ අන්ධ මිනිසයා අපිටම જાතියෙන්ම අන්ධයි, උපතින්ම අන්ධයි. ඉතින් මෙයාට අහන්න හම්බ වෙනවලු, අහන්න ලැබෙනවලු මේ සුදු වස්ත්‍රයක් කියලා එකක් තියෙනවා. අපි තුමු සුදු කමිසයක් කියලා එකක් තියෙනවා. හරීම ප්‍රසන්නයි. මොකක්වත් නැහැලු, ඒ කියන්නේ මොකක්වත් අපවිත්‍ර දෙයක් මොකක්වත් නැහැ. ඒ වගේමයි හොඳට පිරිසුදුවට ඔන්න අපි තුමු පන්සලට යනකොට, ආරණ්‍යට යනකොට මේ සුදු වස්ත්‍රයක් තමයිලු ඇඳගෙන යන්නත් ඕනේ. ඉතින් මෙයාට කවුදෝ කියනවා ඉතින් අහන්න ලැබෙනවා. අහන්න ලැබුණම එයා උත්සාහත් වෙනවලු මේ සුදු වස්ත්‍රයක් අරගන්න. ඉතින් කවුදෝ කපටි මිනිස්සෙකුට ආරංචි හම්බෙනවලු මෙන්න මේ අන්ධ මිනිස්සයා සුදු වස්ත්‍රයක් හොයනවා කියලා. මිනිස්සයා මොකද කරන්නේ? මේ තමන්ගේ දැලිකුණු වැකිලා බොහොම අඩපණ වෙලා දුර්වල වෙලා තිබිච්ච ඊටාම අප්‍රසන්න වස්ත්‍රයක් අර මිනිස්සයාව රවට්ටලා ඒ මිනිස්සයාට විකුණනවලු. දැන් අර මිනිස්සයා දන්නේ නැහැ. මිනිස්සයා ඉතින් අන්ධයානේ. මිනිස්සයා මොකද කරන්නේ? අන්න මේ කෙනෙක් ගෙනල්ලා දුන්නා අඩු ලවන්න ලාභයට හම්බුණා සුදු වස්ත්‍රයක් කියලා රවට්ටලා දුන්නේ ඊටාම දැලිකුණු මේ වැකිච්ච ඊටාම අප්‍රසන්න වස්ත්‍රයක්. හැබැයි අර අන්ධ මිනිස්සයා ඒක ඔන්න ඉතින් ලස්සනයි කියලා එයා දන්නේ නැති නිසා ඔන්න ඒක පැලඳගත්තා. ඉතින් ආ හැමතැනම යනවා මේ මොකද හිතන් ඉන්නේ හරිම ප්‍රසන්න වස්ත්‍රයක් අනිත් අය මාව දැකලා සතුටු වෙවි. මේ මගේ වස්ත්‍රය කියලා ඉතින් ඔන්න අනිත් අයටත් පෙන්නනවා. මොකද මේ Taman දන්නේ නැහැ. මේක මේ දැලිකුණු වැකිච්ච තාම අප්‍රසන්න වස්ත්‍රයන් බව එයා දන්නේ නැහැ. ඊට පස්සේ එයාගේ ඥාතීන් කාලයක් ගියාට පස්සේ මේ මිනිසයා ගැන අනුකම්පා හිතලා හොඳ අක්ෂි ශල්්‍ය වෛද්‍යවරයෙක් ගාවට එකගෙන යනවලු. ඒ අක්ෂි දක්ෂ මේ අක්ෂි ශල්්‍ය වෛද්‍යවරයා මොකද කරන්නේ යාට ඒ විවිධාකාර ප්‍රතිකර්ම කළා කාලයක් තිස්සේ ප්‍රතිකර්මවල ප්‍රතිකර්ම කිරීමේ මේ ප්‍රතිඵලයක් වශයෙන් සම්පූර්ණයෙන්ම මේ අන්ධ මිනිසයා ඔන්න පෙනීම ලබනවලු. දැන් පින්වත්නි හොඳට හිතලා බලන්න මේ පෙනීම ලැබුණාට පස්සේ දැන් එයා බලනවා මේ තමන් ඇඳලා ඉන්නේ මොකද්ද කියලා. බැලුවම තේරෙනවා මේ සුදු වස්ත්‍රයක් නෙමෙයි ඊටාම අපවිත්‍ර. ඒ වගේම දැලිකුණු වැකිච්ච ඊටාම අප්‍රසන්න වස්ත්‍රයක්. දැන් පින්වත්නි මේක ගලෝලා අයින් කරන්න කියලා එයාට කියන්න ඕනේද? දැන් එයාට තේරෙනවා මේ මම මේ මෙච්චර කාලයක් රැවටිලා හිටියේ. මෙච්චර කාලයක් මම මේ අර කපටි මිනිස්සෙක් මාව රැවට්ටුවා කියලා අන්න එයාට තේරෙනවලු. නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අපිත් මේ අපේ තියෙන නොදන්නාකම නිසා, අපේ තියෙන අවිද්‍යාව නිසා අපි මේ ස්කන්ධයන්ට රැවටිලාලු ඉන්නේ. අපි අපි තුල තියෙන මෝහයක්, අපි තුල තියෙන අවිද්‍යාවක්. මේ අවිද්‍යාව නිසා අන්න අපි රැවටිලා ඉන්නේ. ඉතින් යම් අවස්ථාවක අපිට මේ ස්කන්ධයන්ගේ යථා ස්වභාවය පේන්න ගත්තොත් ඒ නිසා ආයිත් මේකට මේක එපා වෙන ගතිය මේ කෙරෙහි කලකිරෙන ගතිය අමුතුවෙන් බලෙන් පහල කරන්න අවශ්‍ය නැහැ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ කාරණයම ඊටාම පැහැදිලිව න චේතනාකරණීය සූත්‍රය කියලා සූත්‍රයකදී බුදුරජාන් වහන්සේ කියනවා. ඒ සූත්‍රය හම්බෙනවා අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේදී බුදුරජාන් වහන්සේ කියනවා යථා භූතම් භික්ඛවේ ඥානතෝ පස්සතෝ න චේතනාය කරණීයං නිබ්බිදාමීති ධම්මතා එසා භික්ඛවේ යං යථා භූතං ඥානං පස්සං නිබ්බින්දති මහණෙනි මේ යම්සි කෙනෙක් හොඳට මේ ඇත්ත ඇතිසැටියෙන් දන්නවා නම් ඇත්ත ඇතිසැටියෙන් එයා දකිනවා නම් එයාට චේතනාවක්වත් පහළණය කරන්න පහළ කරගන්න අවශ්‍ය නැහැ මම කලකිරෙන්න ඕනේ කියලා ධම්මතා එසා භික්ඛවේ යං යථා භූතං ඥානං පස්සං නිබ්බින්දති මහන්නේ මේ ඇත්ත ඇටි සැටියෙන් දැක්කනම් නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක ධර්මතාවයක්. නිබ්බින්දස්ස භික්ඛවේ න චේතනාය කරණීයං විරජ්ජාමීති ධම්මතා ඒසා භික්ඛවේ යං නිබ්බින්දති යං නිබ්බින්දෝ විරජ්ජති. මහන්නේ අම් අවස්ථාවක මේ මෙබඳු කලකිරීමක් ඇති වුණා නම් ඒ කලකිරීමක් ඇති වෙච්ච කෙනෙක් චේතනාවක්වත් පහළ කරගන්න අවශ්‍ය නැහැ. මේ ගැන විරාගී වෙන්න ඕනේ කියලා. ධම්මතායසා භික්කවේ යං නිබ්බින්දෝ විරජ්‍යති. මහණෙනි යම්කිසි කෙනෙක් තුළ මේ නිබ්බිදාව පහළ වුණා නම් විරාගයක් පහළෙනවා කියන එක ඒ ගැන නොයැලෙනවා කියන එක ධර්මතාවයක්. ඒ නිසා මේ අපි තනි තනියෙන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වෙලා සමහරකට භාවනා වඩනවා. නමුත් කාලයක් තිස්සේ විපස්සනාව වඩන්න වඩන්න අන්න අර මමයා ටික ටික අයින් වෙලා ගිහිල්ලා මමයා ටික ටික බොඳ වෙලා ගිහිල්ලා අන්න මේ ධර්මතාවයක් වශයෙන් දේවල් පෙළ ගැහෙන්න පටන් ගන්නවා. එතකොට අන්න මේ පෙළ ගැහිීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න කෙනෙකුට පටිසමුපාදයක් තේරෙන්න ගන්නවා හේතුඵල ධමයක් තේරෙන්න ගන්නවා ඊළඟට මේ ත්‍රිලක්ෂණයක් වැටහෙන්න ගන්නවා අස්පනා පිට දකින විවිධාකාර හේතුන්ගෙන් හටගත්ත දේවල් වල රූප රූපයන් වෙන්න පුළුවන් වේදනාවන් වෙන්න පුළුවන් සංඥාවන් වෙන්න පුළුවන් <clears throat> සංස්කාරයන් වෙන්න පුළුවන් විඥානයන් වෙන්න පුළුවන් මේ ඕනම හේතුන් නිසා හටගත් දේවල් වලට උරුම වෙච්ච මේ යථා ස්වභාවය අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය අන්න කෙනෙකුට වැටහෙන්න අවස්ථාව තියෙනවා. ඒතකොට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙනවා. අපිට ඒ බඳු නිබ්බිදාවක් පහළ වෙලා නැත්තම් එපා වීමක් වෙලා නැත්තම් ඒ කියන්නේ තාම අපිට හොඳට මේ ඇත්ත ඇටසැටියෙන් තේරිලා නැහැ. ඉතින් මම මේකෙන් අදහස් කරන්නේ අපි මේ ඇත්ත ඇටසැටියෙන් තේරුණාම අපිට ගෙවල් දොරවල් මේ අතහැරලා අපි වනාන්තරයකට එන්න ඕනේ ආරණ්‍යයකට එන්න ඕනේ කියන එකක් නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. මොකද මේ එක එක යුග තමයි මේ අපි කරගෙන යන භාවනාවේ එක එක යුග. ඒකයි මම අර කිව්වේ ඇතම් කෙනෙකුට මේ తত্ত্বය ප්‍රබලව දැනෙනවා. එයාට ඔන්න කනබන දේවල් පවා එපා වෙනවා. ඉන්න ගෙවල් දොරවල් පවා එපා වෙනවා. ඇසුරු කරන සේනාසනේ පවා එපා වෙනවා. අඳින පළඳින දේවල් පවා එපා වෙනවා. මොකද මේ නිබ්බිදාව කලකිරීම ටිකක් ප්‍රබලවම වැඩිලා. එතකොට එයාගේ ගුරුවරයා, එයාගේ යාළුවෝ මිත්‍රයෝ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ එයා මේ භාවනාවක් කර කර හිටියා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් ඔන්න මොකද්දෝ වෙලා කියලා තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ වගේම අපේ හිත දිහා අපිම බලනවා නම් අන්න අපිටත් තේරෙන්න පුළුවන් මං කාලයක් තිස්සේ මේ දේවල් වලට ඊටාම බැගෑපත් වුණා. ඒවම අල්ලගෙන හිටියා. මගේ කියාගෙන හිටියා. දැඩිව ග්‍රහණය කරගෙන හිටියා. දැන් මම කාලයක් භවනා කරනකොට ඉස්සර තරම් මම මේවා පස්සේ එලවන්නේ නැහැ. ඉස්සර තරම් මම ඒවම ඔස්සේ දුවන්නේ නැහැ. ඒවා වෙනුවෙන්ම මම මගේ ජීවිතය කැප කරන්නේ නැහැ කියලා අන්න කෙනෙකුට Tamanගේ ඒ චරිතයේ ඇතිවෙන වෙනස්කම් තේරෙනවා නම් අන්න ඒ කියන්නේ අපිට ආකල්පමය වෙනසක් මේ භවනාව හරහා සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ආකල්පමය වෙනස දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි කලබල විය යුතුත් නැහැ. මේක මේ ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. ඔන්න එක පාටම අද මේ පරයන්කේ ඉඳගත්තා ඒකෙන් නැගිටිනකොට සියල්ල එපා වෙලා නම් ඔන්න ඒබඳු දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. මේක මේ සුළුවෙන් ටික ටික දවස දවස දවසින් දවස ටික ටික සිද්ධ වෙන දෙයක්. ඒ වගේමයි අපි තේරුම් ගත යුතුයි මේ දේ සිද්ධ වෙනකොට ටිකක් හිතට කරදර ස්වභාවයක්, එපා වෙන ස්වභාවයක්, කලකිරුණු ස්වභාවයක් තිබුණත් මේක ඊළඟ මට්ටම සෝව ස්වභාවයක් තියෙනවා. අපි ඒක ගැන හෙට කතා කරමු. නමුත් අපි තේරුම් ගත යුතුයි මේ හැම දෙයක්ම ක්‍රමානුකූලව පෙළ ගැහෙන ස්වභාවයක් තියෙන්නේ. හේතුන් සකස් වුණා නම් ඒකේ ප්‍රතිඵලය හට ගන්නා ස්වභාවයක් තියෙන්නේ. මේක අපිට බලෙන් පහල කරගන්න බෑ. අපිට තියෙන්නේ හේතු සකස් කිරීම පමණයි. අපිට තියෙන්නේ භාවනාවේ යෙදීම. නිසා බුද්ධ වචනය විශ්වාස කරලා බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා බුදුරජාන් වහන්සේ මෙන්න මේ බඳු පාරක් පෙන්ලා තිනවා කියලා විශ්වාසය ඇති කරගෙන ඒ උන්වහන්සේ දේශනා කරපු ධර්මය අදහගෙන ඒ මග ගමන් කරපු ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා අරමුණු කරගෙන ඒයින් ධෛර්යය ඇති කරගෙන අපිටත් මේ ගමන යන්නයි තියෙන්නේ. නිසා පින්වත්නි අපි මේ ගමන මෛත්‍රී බුදු සාසනයේදී කරන්න ඕනේ කියලා දැම්මත් මේ දේ කරන්නයි වෙන්නේ. අපිට මෛත්‍රී බුදුරජාන් වහන්සේ ඇවිල්ලා ආපු ගමම්ම සියල්ල එක මොහොතින් සම්පූර්ණ වෙයි කියලා හිතන්න බෑ. අපි මේ ධර්මතාවයන් අපේ හිතේ වඩාගෙන ගොනු කරගෙන වර්ධනය කරගෙන නැත්තම් බුදු කෙනෙකුට බෑ මේ වගේ දේවල් අපේ හිතේ බලෙන් වර්ධනය කරන්න. ඒකයි ඔය ධම්මපදයේදී එහෙම බුදුරජාන් වහන්සේ කියන්නේ මේ බුදුරජාන් වහන්සේ කියන්නේ මඟ පෙන්වන්නේ පමණයි. තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතං. පටිපන්නා පමොක්ඛන්ති ජායතෝ මාර බන්ධනං. නුඹලා විසින්ම නැත්නම් ඔබලා විසින්ම මේ කෙලෙස් තවන වීරය ඇති කරගත යුතුයි. කෙලෙස් තවන වීරයෙන් කටයුතු කළ යුතුයි. තථාගතයන් වහන්සේලා කියන්නේ මඟ පෙන්වන්න ඕ පමණයි. ඉතින් අපි අපි ආයුතු පාරක් තියෙන්නේ. අපි අපි සතුව වගකීමක් තියෙනවා. අපිට මේ ලැබපු ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අපි සතුව වගකීමක් වෙනවා. දෙමව්පිය වෙන්න පුළුවන්, අපේ ගුරුවරු වෙන්න පුළුවන්, වෙනත් කල්යාණ මිත්‍ර වෙන්න පුළුවන් අපිට පාර පෙන්නාවි නමුත් තනි තනිව අපි මේ පාරේ යා යුතු වෙනවා ඒ නිසාම ධම්මපදයේ තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය යම්ස කෙනෙක් මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනවා නම් අන්න ඒ තුලින්ම නිබ්බිදාවක් පහළ වෙනවා අන්න ඒකම විමුක්ත ස්වභාවය සඳහා කැලසුන්ගෙන් හිත මුදවා ගැනීම සඳහා මාර්ගය බවට පත් වෙනවා. ඉතින් මේ දේම දුක් ස්වභාවය දැකීමෙන් අනාත්ම ස්වභාවය දැකීමෙනුත් සිද්ධ වෙනවා. අපි තේරුම් ගන්න තියෙන්නේ විපස්සනා භාවනාවේ එක්තරා සම්දිස්ථානයක් තමයි මේ හොඳට ත්‍රිලක්ෂණේ වටහා ගැනීම. ත්‍රිලක්ෂණේ වටහා ගත්තනම් ඇත්ත ඇරිසටියෙන් තේරුම් ගත්තනම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න නිබ්බිදාවක් පහළ වීම, විරාගයක් පහළ වීම කියන එක ධර්මතාවයක්. එතකොට මේ මේ විදිහට පෙළ ගැහෙන මාර්ගයක තමයි අපිට යන්න තියෙන්නේ. එතකොට අපි මේ විදිහට මේ භාවනාවේ යෙදෙනකොට ඇතැම් වෙලාවක මට දැන් සියල්ල එපා වෙලා භාවනාවත් එපා වෙලා නැත්නම් අරමුණ ඉස්සෙල්ලා තරම් ප්‍රකට නැහැ මට එහෙම නැත්නම් අරමුණ නිකන් දැන් බොඳ වෙලා වගේ කියලා අපිට තේරෙනවා නම් අපි ටිකක් පරීක්ෂාකාරී විය යුතුයි මම භාවනාවේ අකණ්ඩව යෙදුනද නැත්නම් මම නිකන් දැන් මේ කරගෙන වැඩේ කරගෙන කරගෙන ආපු වැඩේ මම අතහැරලා දැමීමක් දැමීමක් නිසාද මේක වෙලා තියෙන්නේ. අපි තුමි අමස කෙනෙක් හොඳට උනන්දුයෙන් දිනපතා භාවනාවේ යෙදිලා ඒ බඳු අත්දැකීමක් ලබනවා නම් එයාට තේරෙනවා නම් දැන් අරමුණ නිකන් බොඳ වෙලා ගිහිල්ලා වගේ. අරමුණ නිකන් ඈතට ගිහිල්ලා වගේ. ඉස්සර තරම් අරමුණේ විස්තර දැන් පේන්නේ නැහැ වගේ. අන තේරෙනවා නම් ඒ කියන්නේ අර අපි මෙබඳු මට්ටමකට තමයි කිට්ටු කරලා තියෙන්නේ. ඒ වගේමයි සියල්ල නිකන් ඒකාකාරී වෙලා වගේ, නීරස වෙලා වගේ තේරෙනවා නම් හැබැයි හොඳට අඛණ්ඩව භාවනා කරපු කෙනෙකුට තේරෙනවා නම් අන්න හොඳට මේ ධර්මතාවයන් වැඩිීමේ ඊළඟ ප්‍රතිඵලය තමයි දැන් අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි මේ සීලය සමාධියකට තුරු දෙන්න හැටි හොඳට සමාහිත බවක් තියෙනවා නම් ඒක ඇත්ත ඇටි සැටියෙන් දැක ගැනීම සඳහා තුරු දෙන්න හැටි හොඳට ඇත්ත ඇටි සැටිය තේරුණා නම් ඒ හරහා හිතේ කලකිරීමක් එපාවීමක් රස නැතිවීමක් නීරස වීමක් පහළ වෙන හැටි එතකොට මේ ධර්මතානුව නැත්තම් මේ කරුණානුව අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ කරුණ අපි තේරුම් අරගෙන මෙන්න මේ බඳු ආකාරකින් මේ විපස්සනාව වැඩෙන බව තේරුම් අරගෙන අපිත් මේ ඊළඟ දවසේ හෙට අපි බලාපොරොත්තු වෙමු මේක ඊළඟ අදියරේ සාකච්ඡා කරන්න. හොඳයි අදත් මේ දුස්සීල සූත්‍රය මුල් කරගෙන අදත් එතකොට අපි කරුණු සාකච්ඡා කළා. අද දින ධර්ම දේශනාවත් අපි මේ යන විපස්සනා මාර්ගයට අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.